සැප පිළිබඳ පොඩි ප්‍රශ්නයක් එනව නේද? එහෙනම් කවුද සැප පුරවගත්ත එක? දැන් මේ වයසට ඔබ සෑහෙන සැප විඳලා තියෙනවද? දැන් විඳින්න ඇද්ද දැන්? ඇද්ද? එහෙම නැත්නම් මතු තව බලාපොරොත්තු වෙනවද? මොකද කියන්නේ? පොඩි ප්‍රශ්නයක් ඔතන එනවා. අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඒක පොඩක් කල් දාලා දුක් ගොඩයි සැප ගොඩයි කියලා මම දෙකක් වෙන් කරානේ දැන් අපි ඔක්කොම මම විතරක් නෑ අපි ඔක්කොම දැන් ඒක එතෙන්ට නම් ආවා. කවුරුත් දුකට කැමති නෑ. දුක ප්‍රතික්ෂේප කරනවා. අල්ලන ධර්ම මොනවද අල්ලන්නේ? සැප. මං ওই සඳහා මිනිස්සුයෝම ගන්න බෑනේ දැන් අපි අපි දැන් අපේ අපිම අපි උදාහරණ ගන්න නැතුව මං සතෙක් ගන්න මාළුවෙක් ගන්න. මාළුවා බිලී කොක්කක් දැම්මොත් අල්ලනවද ගිහිල්ලා? අල්ලනවද? නෑ. ඇයි අල්ලන්නේ නැත්තේ? ආහා මං ඔකට අහුවෙයි මේ උඩ ඉඳගෙන බිලී කොක්කක් දැම්ම එහෙම හිතලාද? නෑ. එහෙනම් මොකද ඌට ඒක කිසිම සැපත් දෙන දෙයක් නෙමෙයි. ඌට ඒක රූප ප්‍රිය රූපෙකුත් නෙමෙයි, ප්‍රිය ශබ්දෙකුත් නෙමෙයි, ප්‍රිය ගන්ධ ඒ ඒ එකටවත් අයිති නැති එකක්. හැබැයි ඒ මිනිහා උඩට අරගෙන බිලී කොක්ක ඒකේ ගහන මොකෙද්ද? පණුවෙක් ගහනවා. ගහලා බිලී කොක්කේ පණුවෙක් ගහලා දාන වතුරට. දැන් මොකෝ කියන්නේ මාළුවා. ඇයි ඉස්සෙල්ලා ඇල්ලු නැත දැන් අල්ලන්නේ ඇයි? මාළුවාට පණුවා කියන්නේ ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දෙන ආහාරයක්. ඌට ඒක ඒක මොනවද දෙන එකද සැප දෙන එකක්. ඌ කියන ටක් ගාලා අර සැප මොකක් කරනවද? අල්ලනවා. හැබැයි වැටෙන්නේ මොකේටද? දුකට වැටෙනවා. මරණය හෝ මරණයට සමාන දුකකට වැටෙනවා. එහෙනම් මාළුවාට දුක දුන්න වෙලාවේ ගත්තේ නැහැ. මොකක් දුන්නමද ගත්තේ? දුක ටික මොකෙන් වහලා දුන්නමද ගත්තේ? සැපෙන් වහලා දුන්න ගමන් ඇල්ලුවා. දැන් පොඩක් කල්පනා කරලා බලන්න. ඌට අච්චර බිලී කොක්ක දුන්න දුක ඕන්න අල්ලපන් අල්ලපන් දුක ගත්තේ නැහැ. හැබැයි දුක ටික මොකෙන්ද වැහුවේ? සැප කියන මාත්‍රයකින් වැහුවා වහලා දානකොට මොකද වෙන්නේ? ඌ එහෙනම් ඌ ඇතුළ බලලාද ගත්තේ පිට බලලාද? ඕක ඕක තමයි පැරණි මිනිස්සු කෝ උඩින් නොපේ යටින් අපේ කිව්වේ. බලන්න කොච්චර ප්‍රඥාවන්තද කියලා. එහෙනම් මාළුවා දුකට වැටුනේ දුකාල්ලලාද සැපාල්ලලාද? අපිත් එහෙනම් සංසාර පුරාවට මොනවද කාලා තියෙන්නේ? මොන හැමද කෑවේ? අපි අපිත් ඇල්ලුවේ මොනවද ලෝකේ? අල්ලන තරමක් ඇල්ලුවේ සැපේවා. අල්ලලා තියෙන මොන ගොඩවල්ද ඔක්කොම? දුක් ගොඩවල්. ඒකනේ දැන් ඔබට තේරෙනවද එහෙනම් අල්ලපු ටික දුක් කියලා? කෝ සැප? සැප කියන එක කොහෙද දෙන්නේ? අර දුක් ගොඩ සැප නැමැති මායාවෙන් මොනව කරලා දෙන්නේ? වහලා දෙන්නේ. අපි ටක් ගාලා ගිහලා මොකද කරන්නේ ඒක? අල්ලනවා. අල්ලලා දෙනකොට කාලා තියෙන්නේ මොකද්ද? තනි කර දුක් ගොඩක් ආ. එහෙනම් ලෝකේ දුක එනවා ක්‍රම දෙකකට. එකක් මොකද්ද? කෙලින්මත් එනවා. අනිත් එක මොකක් එනවද? සැප හරහා එනවා. කොහොමද මේ ලෝකෙ මා එහෙනම් ලෝක සත්වෝ අහු වෙන්නේ ලෝකෙට දුක අල්ලලාද සැප හරහා එන දුක අල්ලලාද ඔන්න එහෙනම් අපිත් මේ අනන්ත සංසාර ගමනේ මෙච්චර කල් එන්නේ දුක් කාලද සැප කාලද සැපම කකා එන්නේ සැප කක කකා මොනවටද වැටෙන්නේ දුකට වැටි වෙන්නේ අවසානයේ සතර අපාගත වෙලා තමයි නවතින්නේ ගෙවල ගෙවල ආයෙ වෙලා සැපක් කරනවා එහෙනම් සංසාර පුරාවටම අපි කාගෙන ඇවිල්ලා තියෙන මොනවද එහෙනම් සැප. එහෙනම් සැප කාපුවා කෝ දැන්? එහෙනම් සැප කියන එක ඇත්ත දෙයක්ද මායාවක්ද? මායාවක් නෑ. ඒකනේ පිරෙන්නේ නැත්තේ. පොඩක් කල්පනා කරලා බලන්න යමක් පුරවන්න නම් භෞතික යමක් තියෙන්න එපාය. මේක පුරෝණ පුරෝණ පිරෙන්නේ නෑ. ඇයි පිරෙන්නේ නැත්තේ අනන්ත සංසාරේම? පුරෝල තියෙන්නේ ඇත්ත දෙයකින් නෙමෙයි. මොකකින්ද පුරෝල තියෙන්නේ? මායාවකින්. දැන් මිරිඟුව කියන එක පස්සේ මුවා දුවන මොනෝ තියනවා කියලා දැකලාද? වතුර හැබැයි ඌ දැක්කේ නැද්ද වතුර තියෙනවා? දැක්කා. හැබැයි මිනිගුවේ නැත්තේත් මොකද්ද? වතුරමයි නැත්තේ. ඔන්න අපිත් ඔන්න ඕක තමයි කරන්නේ මේ සසරේ. මුළු සංසාර ගමනේ පුරාම සැප හොයාගෙන දිව්වා. හැබැයි හැමදාම සැපේ සැපේ කියලා අල්ලලා තියෙන්නේ මොනවද? දුක් ගොඩවල්මයි අල්ලලා තියෙන්නේ. දැන් මේ පාර අහු අල්ලපු එක කියන්නේ නැහැ ඉතින් මෙතෙන්දි සද්ද නැතු ඉන්නෝ. දැන් ඉතින් දැන් ඒක ඒක නිසා තමයි ඔය සැපේ සැපේ කියන ඒවා අල්ලනකොටම රජය මොකද කරන්නේ ආණ්ඩුව? ආණ්ඩුවනේ රජය මොකද කරන්නේ? අල්ලන දවසේම අස්සන ගන්නවා දෙන්නගේ. ඇයි? ඒගොල්ලෝ දන්නව දන්නවත් දන්නේ නැහැ මේ සැප කියන්නේ මායාවක් කියලා දන්නවත් මූට තව ටික දහයක එපා වෙනවා කියලා දන්නවා. හැබැයි එපා වුණාම දැන් අනිත් පැත්ත ඇරලා බලනකොට අසංකා ගහලා තියෙන යන්න බෑ. දැන් ඉතින් යනවනම් ගෙවල බලන්න වන්දි ගෙවන්න වෙනවා. දැක්ක නේද නීතිය හැදෙන හැටි. දැන් ඒකෙන්වත් සැක හිතන්න බෑ පොඩ්ඩක්. මං අහන්නේ ඕක එදා අස්සන කොන්දද හිතර මේ මේ අස්සන ගන්නේ. මට මගේ මට මුළු ලෝම ඔබයි නම්. ඈ ඇයි මොකටද අස්සනා? අන්න එදාවත් අපිට මේක හිතාගන්න ප්‍රඥාවක් තිබුණේ නැහනේ. කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. එහෙනම් අපි හැම පාරම කාලම් මේ පාරත් කාලේ ඉන්නේ. ඉතින් දැන් ඔන්න ඕක තමයි අපි මේ සංසාර ගමනේ මේ කන ඇම කවදාවත් මොකක් වෙනවද? ඇති වෙනවද නැද්ද? ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්න එපා. පිරිලා. ඒක නිසා කෑ ඇම ඇතිසේ නැහැ. මොකක්ද එකතු වුණාම එන්නේ? කෑ ඇම ඇතිසේ නැහැ. කැමැතිසේ නෑ ලෝකේ. කල්පනා කරලා බලන්න ප්‍රඥාවෙන් යුතුව. ඉතින් අපි මේක මොනතරම් අනන්ත සංසාර ගමනක කාගෙන කාගෙන දෙනවද? ඉතින් ඕක අඩු ගන්න අර මුකුත් බැරනම් මොහිදින්බෙක් වච්චුව පොඩ්ඩක් ඒකවත් ඇහුවේ නෑනේ. කෝ සැපතා මේ සංසාරේ දුක කෙලවර වේ. ඒකටත් ඉතින් නැටුවා. එච්චරයි කරේ. හැබැයි එයා කියන්නේ ඉස්සෙල්ලා මොකද පටන් ගත්තේ ඉස්සෙල්ලාම. හරි වැදගත් වචන වචනයක් තුන් පාරක් කියනවා. මායා. මොකද්ද මායාවක් කියන්නේ? අන්න දැක්කද සිග්නල් එක දුන්නා. මා යා මා කියන්නේ මොකද්ද? මාමේ බාල සමාගම කියලා මං කිව්වේ. මා කියන්නේ මිදෙනවා කියන්නේ නැත කියන අර්ථය. නැති දෙයකට මොන වෙලා තියෙන්නේ? යා වෙලා. මායා. නැති දෙයකට යාවීමට කියන්නේ මොකද්ද? මායාවක්. ඉතින් මායාවකට යාවෙවි. ඒ කියන්නේ මායාවකට බැඳි බැඳි යනවා. උඹලා සැප හොයාගෙන සංසාරේ. ඔහොම එකක් නෑ කියලා මොහිදින් බෙක්කුත් කිව්වා මේ ඊපෙරිදා. මේ පෙද්ද නෙමේ මේ කියලා තියෙන සින්දු වල තියෙන්නේ මායා ගලම් පටන් ගන්නවා. අපි මොකද කරන්නේ? මෙහි ආදීන මායා කොහොමද මගේ ඇදී මොතද කිගේ සින්දුව කියනවා තේරුම ගත්තද කවුරු හරි? කෝ සැපතා මේ සංසාරයේ දුක කෙලවර වේ නිර්වාණය ඔච්චරයි එකම එක මුස්ලිම් ගායකයෙක් විතරයි ඕ ටික කිව්වේ. කෝ බෞද්ධ ගායකයෝ. අපේ බෞද්ධ ගායක මොකද්ද කියන්නේ? කටු මැටි ගෑ බිත්ති පුරා පලිගු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම් මගේ ඊළඟ පොඩි පුතුගේ සිනාරලයි පොඩි දුවගේ කත සිය බිරිඳගේ සෙනෙවිලා මගේ නිවන මගේ නිවනත් ඒකේ කියනෝනේ මගේ අම්මෝ දැක් තේරෝනේ බෞද්ධ ගායකයෝ කියන්නේ ඊළඟ මේ ඔබ දැකුමෙන් මාන්නත ලැබුවේ ඇති ඉහළම සතුටයි මෙලවේ කියලා. හැබැයි ඒ ස්ටේජ් එකේම කියනවා ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ දැන් මිනිහට අන්න මොකද්ද අවුලකුත් තියෙනවා. දැන් මේ ලෝකේ පුදුම ලෝකයක් කියන එක දැන් මේක අපිට වෙලා තියෙන එදා අපි ඔක ප්‍රඥාවෙන් බලනොත් අපිත් මොකද කරේ ඔකට පැනලා නැතුවා දැන් මම කල්පනා කරන්න දැන් යථාර්ථය තේරෙනවද මේ ලෝකෙ මෙච්චර කියන කට්ටිය කියලා දෙද්දි අපි අහලා නැහැනේ අහන්න ඒ වෙලාව අපිට ප්‍රඥාව වැඩිලා නැහැ මේක ප්‍රඥාව වැඩන යම් තැනක් තියෙනවා ඒ ඒ හේතුව හැදෙන තුරු මේක වෙන්නේ දැන් මේ ලංකාවේ මේ මොහොතේ මේ විශාල පිරිසකට මේ හේතුව හැදෙන නිසා තමයි මේ සීසත් ධර්මයේ මතුවෙලා එන්නේ මේක ලංකාවේ තියෙන අවුරුදු 700 තව උපරිම 700 තියෙන්නේ මේක පවතින්නේ මේක. දැන් හැබැයි මතක තියෙන හස්සිය පවතිනවා කියන්නේ ඔබගේ දරුවෝ දරුවෝගේ දරුවොත් නිවන් දකින්න අනිවාර්යයෙන්ම හේතු වාසනා ලබනවා. ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා. මේ මහා කාර්යයක් මේ කරන්න දෙල්ලමන් නෙවෙයි. ඔබත් මේ අහගෙන ඔබ මට මම කොච්චර ප්‍රබලයක් වුණත් මට ඔබව මෙච්චර වෙලා තියාගන්න බෑ. සද්ධර්මය නෙවෙයි නම් මේක. තියාගන්න බෑ මෙලන්න නැගිටලා ගිහිල්ලා. එහෙම නැතු මේ මගේ දක්ෂකමට නෙවෙයි ඔබ ඉන්නේ. මොකටද මේ ඉන්නේ? මේක අහනකොට අහනකොට කෝ පරස්පර කෝ පරස්පරයන් කොහෙද තියෙන්නේ? කෝ නොගැලපෙන තැන්. මොන තරම් මොන තරම් විද්‍යාත්මක දහමක්ද කියලා අපිට තේරෙනවද බුදුදහම? හෙට එළි වෙනතුරු මේක කළත් මේ කිසි කෙනෙකුට මේක එපා වෙන්නේ ඒ හේතුව මොකද්ද? අර වෙන තියෙන සමාජ ප්‍රශ්න නිසා අපිට වෙලාවට යන්න වෙනවා. නමුත් ඒ තරම් පුදුමාකාර මේක දහමක්. ඇයි මේක පුදුම මේ ගැළපෙන ගැළපීම මේ පැත්තේ ගැළපීමට මේ පැත්ත පරස්පර වෙන්නේ නැහැ. හැම එකම එකට ගැළපෙනවා. හරි. දැන් නැවත සැරයක් අපි යමු එහෙනම් ලෝකයේ දුක් කියන්නේ මොන කොටක්ද? දුක් ගොඩක්. සැප කියන්නේත් මොකෝ කියන්නේ එහෙනම්. දැන් මොකද කියන්නේ සැපට? සැපයි කියලා ලෝකේ තියෙන මොකද? ඇත්ත අතාර්ථයක්ද මායාවක්ද? එහෙනම් සැප ගොඩේ කියලා මෙච්චර කල් අපි වෙන් කරගෙන ඇල්ලුවේ මොනවද? මා භූතයක්. භූතයක් කියන්නේ මොකද්ද? නැති දෙයක් ඇතිසේ පෙන්නනවට කියන්නේ මොනවද? භූත. ඔය භූත කතා කරන්න බෑ කියන්නේ භූත දැක භූත දකින්නවද කියලා අහන්නේ. නැති දෙයක් ඇති ඇති දෙයක්සේ පෙන්වන එකට තමයි භූත කියන්නේ. ඔන්න ඔය භූතයට අපි අහු වෙලා ආවේ මෙච්චර කලක්. ඔය භූතයේ යථා ස්වභාවය අපට කියලා දුන්නේ කවුද? යථා භූත ඥාන දර්ශනයේ හිමි බුදුහාමුදුරුවෝ බලන්න කොහොමද මේ ගැළපෙන හැටි කියලා. භූත හදාදනේ දාවේ. දැනුත් මේ හදාදනේ ඉන්නේ තව මතුවටත් හදනවා. එහෙනම් ලෝකයේ දුක් ගොඩ කියන්නේ මොකද්ද තනිකරම? දුකක් මෙන්ම සැප ගොඩ කියන්නේත් මොකද්ද? එහෙනම් දැන් ඔබ සමස්ත ලෝකය ගැන මොකද්ද ඔබ කෙනෙක්මනේ? දැන් මොකද කියන්නේ? ඔබම කට ඇරලා කියන්න. සමස්ත ලෝකය ගැන ඔබගේ අදහස මොකද දැන් එහෙනම්? ඔව් හරි මොකද දුක් ගොඩක් දුකක් නේ. සැප ගොඩක් මොකද්ද එහෙනම්? එහෙනම් මුළු ලෝකයම මොන ගොඩක්ද? ඕක තේරෙන්නේ කාටද? දැන් මේ ගෙදර ගිහින් කිව්වොත් ඔක දැන් තේරෙයිද? මුළු ලෝකයම දුක් ගොඩක්සේ තේරෙන්නේ කාටද? දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධුනාට විතරයි. පුතඥයාට ඕක තේරෙන්නේ නැත. එහෙනම් ඔන්න ඕකට තමයි කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. ඒ කියන්නේ මොකද්ද දුක්ඛාර සත්‍ය කියන්නේ? ඕක ආර්යා දකින්න එක ඔය. එහෙනම් එළිය තියෙන කවුරු දකින්න එකද? පෘථජ්ජනයා දකින්න එක. ඒක තමයි විභාග වලට තියෙන්නේ. ඒකෙන් පුළුවන් විභාග පාස් කරන්න මේකෙන් පුළුවන් මොනව කරන්නද? නිවන් දකින්න. දැන් තේරෙනවද? දැන් ඔබට තේරෙනවද ලෝකෙම මොකද්ද දැන් එහෙනම්? දුක් ගොඩක් නේද? ඕක අපට හැබැයි විද්‍යාමාන වෙනෝ දුකසේ සහ මොනසේද? සැපසේ පේනෝ. හැබැයි දුක දුකසේ දකින්නෝ සැප සැපසේ දකින්නේ ප්‍රඥාවෙන්ද වේදනාචෛසිකේන්ද? වේදනා ගැන දැනෙන විදියට පෘතජ්ජනයා මේක සැපක්ක මේක දුකක කියලා වෙන් කරන්නේ ප්‍රඥාවෙන්ද? නැහැ ඌට දැනෙන විදියට. ඌට දැනනවා මේක සැපක් කියලා ඒක ගන්නවා. මේක දුකක් නම් ඒක අයින් ගන්නවා. ඒකාගේ දහමද පෘතජ්ජනයාගේ. ආර්යා මොකද කරන්නේ? දැන් ආර්යා මේ දුක්ඛාර සත්‍ය අවබෝධ වුණාමට එයාට තවත් ලෝකේ මොනවද හොයන්න තියෙන්නේ? මොනවද හොයන්න තියෙන්නේ දැන් කියන්නේ? සැප හොයන්න තියෙන්නේ දැන්. කොහෙද තියෙන්නේ දැන් ඕක? දුක කියන්නේ දුක් ගොඩක් නම් සැප කියලා එන්නේත් අපිට මොනවද? දුක් ගොඩක් සැප මායාවෙන් වට කරලා එනවයි කියලා තේරුණාට පස්සේ මේ ලෝකේ ගැන තියෙන බලාපොරොත්තු එයාගේ තේර මොකද වෙන්නේ? එදා ඉඳලා බින්දෙනවා. තවත් තියෙන්නේ නැහැ ලෝකෙ පිළිබඳ බලාපොරොත්තු. අන පළවෙනි පියවරට එනවා එදා. එදාට. එදාට යට තේරෙනවා මේ ලෝකේ සාර එකක් නෙවෙයි මොන එකක්ද? අසාර ලෝකයක් නේ. මෙච්චර කලක් එයා හිතන් හිටියේ ලෝකේ මොකක් කියලාද? ඕක තේරෙන තුරු මේ ලෝකේ සාරයි කියලා හිතාගෙන ඉන්න ඉඳ ලෝකෙට මොකක් කරනවද? සං වෙනවා. සං වෙවි සාරයි කියලා ගත්තම මොකද යන්නේ? සංසාර යනවා. අන්න සංසාර ගමනට මේ තියන්නේ මොකක්ද දැන්? නැවතීමේ ලකුණ තියන්න හදන්නේ. මම එහෙම කිව්වොත් බයත් වෙනවා වගේ වෙනවා. නෑ නෑ මේ අදහෙට නෙවෙයි ඕකට තව කල්යයි ඉතින් දැන් හැබැයි මං කියන ආරම්භයේ සනිටුවන් වෙනවද තේරුණා නම්. මොකද හරි අමාරු වෙන්නේ. දැන් මේක ආර්යේකට අර නිවන් දකින්නයි කියන එක මේ පිටස්තර කෙනෙකුට කොට තේරෙනවද? නෑ නෑ අර අර කුණු දානකොට ගැහුවා කියන්නේ කුණු දෑම බල්ලන්ට පමනයි කියලා. ඒත් කුණු දානවලු. පස්සේ එක්කෙනෙක් ගැහවලු මෙහි කුණු දමන අය නිවන් දකිත්වා කියලා. එකට එකක් කුණු දාලා නෑ. අර ඒ වගේ එහෙම තියෙනවා ඉතින් මේ හරි මේක ප්‍රඥාවන්තින්ට විතරයි තේරෙන්නේ. ඒකෙන් දැන් ඔබ මොකද කියන්නේ දැන් මේ ලෝකය පිළිබඳ ඔබගේ නිගමනය මොකෝ? ඔබම කියන්නකෝ. මෙතෙක් කලක් අපි සංසාර ගමනේ මොන ලෝකයේ මොන කොටවල් දෙයකට බෙදාගත්තද? සැප කොටයි දුක් කොට ප්‍රතික්ෂේප කරලා සැප කොට ඇල්ලුවා. දැන් මොකෝ කියන්නේ? තාමත් ඉතින් එහෙම ඒ ඔය කිව්වට බෑ ආයි බලන්න ඕන චෙක් කරලා කියලා එහෙම කරනවද? නැත්තම් තීරණයක් ගන්නවද? මොකද කියන්නේ ඔබ අද? මෙතෙන්ට එන්න අද පැය කීයක් ගත වුණාද බලන්න. ඇත්තටම අද දවසේම ඔබ මේ මේ මෙන්න මෙතෙන්ට එන්න තමයි මේ සියලු පසුතලය හැදුවේ. ඕක ඔය ඔය තාම කතා කරේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය විතරයි තාම කතා කරේ. පේනව නේද මේකක් කතා කරන්න කොච්චර වෙලා යනවද කියලා. මේක වචනකින් අද මොකද දීලා තියෙන්නේ? දුක්ඛාර සත්‍යෙට දුක. නික හරි ෂෝක් ලේසිනේ. පුළු පේනවද දුක්ඛාර සත්‍ය කියන්නේ මොකද්ද? එහෙනම් ආර්යා දකින්න දුක්ඛාර සත්‍ය මොකද්ද ලෝකේ? දුකක් දුකක් සැප කියන්නේ දුකක්. එහෙනම් ඉතින් ලෝකෙම මොකද්ද? ලෝකෙම දුක් ගොඩක් නම් මේ ලෝකය සාර එකක්ද අසාර එකක්ද? අසාර ලෝකයක්. ඇයි මේ ලෝකේ අසාර වෙන්නේ? ඇයි දුක වෙන්නේ? හැබැයි අපි ලෝකේ අපි ලෝකෙට බැඳෙන්නේ කැමැත්තෙන් බැඳෙන්නේ දුක් විඳින්නද සැප විඳින්නද? අපි සියල්ලෝම ලෝකෙට බැඳි බැඳි ආවේ සැප විඳින්න. අපේ කැමැත්ත තිබුණේ සැප විඳින්න. හැබැයි අපට දෙන ප්‍රතිඵලය මොකද්ද? එහෙනම් මේ ලෝකේ අපේ කැමැත්තට පවත්නවද? එහෙනම් මේ ලෝකේ අපේ කැමැත්තට පවත්වන්න පුළුවන් ගන්න නෙවෙයි. ඇයි අපේ මොකද්ද අපේ කැමැත්ත ලෝකේ? සැප විඳීම. කෝ හැබැයි සැපක් කියලා එකක් තියෙනවද? එහෙනම් ඉතින් එහෙම කැමැත්තක් හදාගත්තට වැඩක් තියනවද ලෝකේ? ලෝකේ සැප විඳින්නේ කියලා කැමැත්තක් හදාගත්තා නම් යම් කෙනෙක් ඔහුට ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න පුළුවන්ද? බැයි බැරි. කොහෙද ලෝකේ සැප කියලා එකක් තියෙන්නේ? ඒක මායාවන්නේ. ආයෙත් මං අහනවා ඔබ උත්තර දෙන්න. හැබැයි මෙන්න මේ ටික නම් පුතෝ කියනකොට නිඳ ගියොත් නම් ආයෙත් නම් ඉතින් මන් දන්නේ ඔන්න සංජීවයේ ඕ ටික තමයි මට මතක් කරන්න වෙන්නේ. මම මේ මම මේ යහපත දක්වා මෙහෙම කියන්නේ. මේ හොඳ මේ ටික නම් තේරුම් ගත යුතුමයි. එහෙනම් මේ ලෝකේ යමෙක් අද අවබෝධ කරගත්තා මේ ලෝකේ දුක් ගොඩක් සැප කියලා ආවේ දුකක් සැප මායාවකින් වැහිලායි කියලා තේරුම් ගත්ත එක්කෙනාට ලෝකේ මද දකින්න මොන ගොඩක්සේද? දුක් ගොඩක්සේ. එහෙනම් අපි මේ ලෝකේ අල්ලගත්තේ මොන මොකක් කැමැත්තෙන්ද? සැප විඳින කැමැත්තෙන්. හැබැයි ලෝකේ සැප කියලා එක මායාවක් නම් අපේ කැමැත්ත ඉෂ්ට කරනවද මේ ලෝක කවදාවත්? තව කොච්චර ගියා සංසාරේ ඉව ඉෂ්ට කරනවද? එහෙනම් මේ ලෝකයේ පිළිබඳව ඔගේ නිගමනය මොකද්ද? මේ ලෝකේ අපේ කැමැත්තට පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම කැමැති හදාගෙන වැඩක් නැහැ. කැමැත්තට පවත්වන්න බැරි නිසාම මේ ලෝකේ අපට දෙන්නේ මොකද්ද? ඒ හේතුවේ දුකමයි දෙන්නේ. ඉතින් මේ ලෝකේ කැමැත්තට පවත්වන්න බැරි නම් දෙන්නේ දුක නම් මේ ලෝකේ සාර එකක්ද අසාර එකක්ද? අසාර ලෝකයක්. එහෙනම් ඔබ ලෝකයේ පිළිබඳ නිගමන තුන කියන්නේ. නිගමනය තුන කියන්න ක්‍රම තුන වචන තුනකින් කියන්නේ. ලෝකය කැමතිසේ නැහැ. කැමතිසේ නැති ලෝකයක් දෙන්නේ දුකමයි. ඒ නිසා මේ ලෝකය සාර එකක් නෙවෙයි අසාර ලෝකයක්. කෙටියෙන් කියන්න කැමතිසේ නැහැ දුකයි අසාරයි. ඒ තුන හේතු බලයට ගැලපෙනවද නැද්ද? කැමතිසේ නැති නිසා මොකද්ද දෙන්නේ? දුක දෙනවා. හේතුවට ඵලය ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා. කැමතිසේ නැත්තම් දුකක් දෙනවා නම් ලෝකය සාරද අසාරද? පරණ පේනෝ නේද ගැලපෙන හැටි. ඔය තුනට මම දැන් යනවා pāli වචන තුන දාන්න. ඔය මොන මොන මොකෙන්ද ඔය තේරුම් ගත්තේ සිංහලේ. දාන්න සිංහලේ. දැන් ඉතින් pāliනුත් තියෙනවනේ. ත්‍රිපිටකයේ ඒකින්දක pāli වචනේ ගලපමු අපි. මම අර අද කිව්වා නේද ඉච්ඡ කියන්නේ මොකද්ද? කැමැත්ත. ආ එහෙනම් මෙතන මෙතන අපි ගත්තේ ලෝකේ කැමැත්තසේ තියෙනවයි කියලාද කැමසේ නැතියි කියලාද ගත්තේ? කැමසේ නැත්තම් ඔය ඉච්ඡාරගෙන හරින එකේ විරුද්ධ එක ගන්න ඕන. මොකද්ද? අන් ඉච්ඡ නොහොත් අනිච්ඡ එහෙනම් ලෝකය අනිත්‍යයි. දුක කියන එකට පාලි වචනේ මොකද්ද? දුක්ඛ. එහෙනම් ලෝකය අනිත්‍යයි, දුක්ඛයි. අසාරයි කියන එකට පාලි වචනේ මොකද්ද? අන්න වැඩේ අන්න අනාථ කරගත්ත වැඩේ. අසාරයි කියලා නේද අපිට අසාරයි කියන වචනෙට මොකද්ද ඕන දැන්? පාලි වචනනේ ඕන. දැන් අපි හිතමු දැන් සමහර අය කියන්නේ නැද්ද? එයාගේ ලොකු දුවට නම් හොඳ අත්තක් අහු වුණා කියලා කිව්වොත්. අපි කියන්නේ ඔය හිටපුකන් ආයාගේ ලොකු දුවට නම් ඔන්න මේ කොහෙද ඔන්න රත්නමුර පැත්තේ හොඳ අත්තක් අහුණා කියන්නේ මොකද්ද ඔය? කොයි වගේ තැනක් අහුණා කියලාද කියන්නේ? ආ සාර තැනක්. එතකොට දන්නෝනේ. එහෙනම් සාර සාරයි කියන කියන වචනේ මොකද්ද? අත්ත. එහෙනම් අසාරයි කියලා කියන්නේ මොකද්ද? අනත්ත. එහෙනම් අනිච්චයි දුක්ඛයි අනත්තයි. එහෙනම් ලෝකේ පිළිබඳ අපි අද උදේවරුව ලෝකේ පීර්ලා පීර්ලා හොයාගත්ත ලක්ෂණ තුන මොකද්ද? ලෝකය අනිච්චයි දුක්ඛයි අනාත්තයි සිංහලෙන් කිව්වොත් කැමතිසේ නෑ දුකයි අසාරයි අද මෙන්න මෙතන ඉන්න යම් කෙනෙකුට ඔන්න ඔය ටික තේරුණා නම් අද එයා අනුලෝමක් සාන්තියටපත් වෙන බව බුදුහාඳුර දේශනා කරනවා යමෙකුට අද මෙතන මම දන්නේ නැහැ කී දෙනෙකුට තේරුණාද එක්කෙනෙක්වත් නැද්ද ඒව මට මුකුත් කියන්න බෑ මගේ යුතුයකම විතරයි මම කළේ යම් කෙනෙකුට මෙතන තේරුණා නම් අද ඔහු මොකේටදපත් වෙන්නේ අනුලෝමක් සාන්තියට පත් වෙන බව බුදුහාඳුර කියන. මොකද අනුලෝමක් සාන්තිය කියන්නේ? සාන්තිය කියන වචනේම තේරෙන්න අද මොකද්ද දැනෙන්න ඕන මහා? සාන්තියක් හිතට දැනෙන අඩු ගන්න ගතට එහෙමත් දැනෙන අයත් ඉන්නවා. හිතටවත් අඩු තරම් දැනෙන්න ඕන ඕක. අනේ දෙයියනේ මම මේ වගේ ලෝකයන්නේ මේ අල්ලාල දිගට ගියේ මෙච්චර බලාපොරොත්තු කන්දක් තියාගෙන කියලා එයා දුකටපත් වෙනවද සාන්තියකටපත් වෙනවද අනේ මට අද මේක දැනගත්ත ගෑති අනේ මම මොනතරම් බැඳුනද මේ ලෝකෙට මම මොන විදියටද බැඳුනේ මේ ලෝකෙට? මව ලෙස, පියා ලෙස, දරුවෝ ලෙස, සැමියා ලෙස, බිරිඳ ලෙස, සහෝදරයා ලෙස, ගම්මැසිය ලෙස, නගරවැසිය ලෙස, රටවැසිය ලෙස, ජාතිය ලෙස, වර්ගය ලෙස, ගෝත්‍රය ලෙස කොච්චර බැඳුනද? පක්ෂ ලෙස කොච්චර බැඳුනද? මොනවා හරයක් ගන්න නැති ලෝකයක් නෙමේක. අනේ ඇත්තම මං කරගත්ත මොට්ටකම කියලා ඒ මොනස අද මේක අවබෝධුනේ කරන්න මහා ශාන්තියක් දැනනවා. ඒ මහා ශාන්තියක ආරම්භය ලෙසයකට කියන්නේ මොකද්ද? අනුලෝමක් සාන්තිය. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන යමකට ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා වැටුණා නම් එයා අනුලෝමක් සාන්තියටපත් වෙනවා කියලා. දැන් අන්න ආයතරන් ලෝකේ නේද ඔය ලෝකයේ පිළිබඳ නේද ඔය නිගමන තුන ගත්තේ. ලෝකේ බෙදුව නේද අපි 12කට. ඒ 12ට ආදේශ කරපු නෑ. ඇයි දැන් ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි නම් අර කෑලි 12 වෙන වෙනම ගත්තත් ඒක මොකක් වෙන්න ඕනද? ආයි මේක ඇතුළේනේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්න එපා. එහෙනම් අපි දැන් ඔන්න මාත් එක කියන්නකෝ එහෙනම්. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. කන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ශබ්දය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. නාසය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ගන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. දිව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. රසය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. කය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ස්පර්ශය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ධර්මය එහෙනම් අපි අර ගත්ත අවබෝධය දැන් කොටස් කීයකට බෙදලා බෙදාවෙන් කරලා අවබෝධ ගන්න ක්‍රමය යන්නේ ඔය. තනිකර ලෝක අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියනකොට වඩා වැඩි විස්තරයක් නැද්ද අර 12 වෙන වෙනම අරන් කරනකොට. අන්න එක තමයි බෙදාක් වෙන් කරගත්තම තමයි ලේසි. ඒතොර පැහැදිලි වෙනව වැඩි. එහෙනම් අපි සියලු දෙනාම මේක මං කියවන්න ඕනේ නැහැ දැන් ඔබට අවබෝධයෙන් මේක කියන්න පුළුවන්. ඔන්න මම කියනවා මාත් එකම කියන්න. ඇස අනිත්‍යයි දුක්ඛයි අනත්තයි රූපයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ශබ්ද සද්දයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි නාසය අනිච්චයි දුක්ඛයි අනත්තයි ගන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි දිව අනිච්චයි දුක්ඛයි අනත්තයි රසයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි කය අනිච්ච අනිච්චයි දුක්ඛයි අනත්තයි ස්පර්ශයෝ අනිච්චයි දුක්ඛයි මන අනිච්චයි දුක්ඛයි අනත්තයි ධර්මයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි ලෝකය අනිච්චයි දුක්ඛයි අනත්තයි ලෝකය අනිච්චයි දුක්ඛයි අනත්තයි අනත්තයි ලෝකය අනිත්‍යයි දුක්ඛයි අන සාදු සාදු ඔන්න යමෙක් අනුලෝමක් සාන්තියටපත් වෙන අවබෝධය තමයි යෝග. ඔන්න දුක්ඛ ආර්ය සත්‍ය තුලින් ලෝකේ විග්‍රහ කරගන්න හැටි. දැන් මගෙන් පොඩි ප්‍රශ්නයක් දැන් අපේ දැන් මේ මොහොත වෙනකොට අවසාන තීරණය ඇවිල්ලා තියෙන්නේ ලෝකේ මොකක් කියලා සාර එකක්ද? එහෙනම් අපි ඉන්නේ දැන් සාර ලෝකයකද අසාර ලෝකයකද? දැන් අපි මෙච්චර කලක් ගහපු ගහපු පද ගැහුවේ සාරයි සාරයියා කියලාද අසාරයි අසාරයි කියලාද? දැන් පදේ මොකක් කරන්නේ නැද අද ඉඳලා එහෙනම්? තේරිච්ච අයට තේරිච්ච අයට නැති අයට අර පදේම ගහගෙන යන්න පුළුවන්. තේරිච්ච අයට මොකද ගහන්නේ දැන්? අනිත් පැත්තට ගහන්නේ මොකද්ද? අසාරයි අසාරයියා කියලා. දැන් ගහනකොට මෙච්චර කලක් අනන් සංසාරේ මේ කය පුරුදු වෙලා තියෙන මොන පැත්තටද? සාරයි සාරයි කියලා. එහෙනම් සාරයි සාරයි කියලා තියෙන සැපද කුණද? කුණු අල්ලලා තියෙන්නේ. දැන් අල්ලපු කුණු ටික දැන් මොනව කරන්න හදන්නේ? දාලා යන්න හදන්නේ. කුණු දමන පැත්තට කියනවා දා කුණු දකුණු. කුණු දමා යන පැත්ත මොකද්ද? දා කුණු නොහොත් දකුණ. එහෙනම් බුදුහාඳුනගේ උන්රෝ ධාතුව කරකැවෙන්නේ කොහෙටද? දකුණට. සක්විත රජ කියන්නේ ලෝකේ අසාරයි කියන එක නේද? සාරයි කියන එක නේද? සාරයි කියන එක. එයාගේ කොහෙටද කරකැවෙන්නේ? පේනවද ලෝකේ යන හැටි? එහෙනම් ඔබ අප සමගම ස්නායු පද්ධතියේ මෙතෙක් කලක් මේ අත්භවය තුරදී මොන පැත්තටද කරකැවුනේ? වමට. දැන් මේ කරකවන්න හදන්නේ කොයි පැත්තටද? මම නම් කරකවන්නේ මම මේ කියන විතරයි ඔබ කර ඔබගේ දැන් කරකවන දැන් ඉබේ කරගෙනවා මේ අදහස ගන්නකොට. දැන් එතකොට ලේසිද නැද්ද? මේ පරිවර්තනයේ ලේසිද නැද්ද? අමාරුයි. ඔලු කැක්කුම් අරවම දැන් එන්න පටන් ගන්නවා සැරේ. ඒ කියන්නේ මගේ අම්මේ මේ තරම් කුණු ගොඩක් හදා හදාපු අපි දැන් කුණු දමන්න හදනකොට ලේසියෙන් දාන්න දෙයද ලෝකේ? ලෝකේ සාරයි කියන කියන කෙනෙක් ඉන්න කොහෙද උඩ නමවත් කියන්න හොඳ නැහැ වැඩි. කවුද? පරිනිර්මිත වසවර්තියේ ඉන්න කවුද? වසවර්ති මාරයා කියලා කොට දැන් ඔබ හිතන්නේ මේ දත් ඇවිල්ලා ලෝම ඇවිල්ලා එහෙම කෙනෙක්ද? ලෝකේ ලස්සනම කෙනෙක් තමයි වසවර්ති මාරයා දිව්‍ය පුත්‍රයා මාරයා කියලා කිව්වට. මේ අද මේ මිනිස් ලෝකේ කාන්තාවක් දැක්කොත් එහෙම වසවර්ති මාරයා පපුව බැලලා මැරනවලු. ඒ තරම් ලස්සන දරා ගන්න බෑ. හොඳ වෙලාවට එන්නේ නැත්තේ මේ පැත්තේ නේද? මේ ඉතින් මේ බලන්න ඕන්න බලන්න ලෝකේ ඇයි එයා කිය එයා ඇත්තටම බුදුදහම කරනකට අකමැතිද නැහැ. එයා කියන්නේ කොහෙද මම මේ ලෝකේ අසාර කොහෙද? මේක සාරයි මොනෝ කරපල්ලාද? පින් කරපල්ලා. එහෙනම් එයා කියන්නේ මොනෝ කරන්නයි කියලාද? පින් කළා එන්න උඩ සැපයි. හැබැයි ඉතින් එහෙම කොට මේක කැමසේ පවත්වන්න පුළුවන් ලෝකයක්ද මේක? බෑ පින් කරන්න ගිහලා අන්තිර කොහෙද යන්නේ? යට යන්නේ. ඉතින් මොනව කරන්නද? අර යාළුවෝ දෙන්න ගියා කියනෝනේ මේ කතා කර කර එක්කෙනෙක් ගියලු බනහන්. දෙන්න දෙපැත්තට ගියලු. අනිත් එකන ගියලු මාළු අල්ලන්න. මාළු අල්ලන්න ගිය කෙනෙක්වලු වරෙන් බං යන්න මාළුවෙක් අල්ලන්න කියලා බනහල වැඩක් තියනවද කියලා. බණ බණහන කෙනෙක්වලු වරෙන් බං මාළු අල්ලන එක ඔන්නෝ තමල කරවෙන් බණක් අහන්න කියලා. අන්තිමට දෙන්නම් මැරුණලු. මාළු අල්ලුපේ කෙනෙක් කොහෙද ගියේ? දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. මනහන එක්කන මොක කොහෙද කියලා තියෙන්නේ? සතර පායේ. ඇයි? මනහන එක කල්පනා කරන අපරාධේ මනහන් නැහැ අරුත් එක මාළුවෙක් අල්ලන්න කියන එක ඉවරයි. මාළු අල්ලන එක කල්පනා කරන අපරාධේ මාළු අල්ලන්න නැහැ බරුත් එක මනහන. දැන් චේතනාහම් බික එකක් මම වදාවේ. පේනවද මේ ලෝකෙ පිටින් බල්ලා කියන්න පුළුවන්ද? අන්න ඒක තමයි කියන්නේ හොඳට මේව හිතා ගන්න කල්පනා කරලා මොන තරම් මහා අති සංකීර්ණ වූ ලෝකයක්ද මේක. අපි එහෙව් ලෝකයක කොහොමද අනුමුව විග්‍රහ කරන්නේ? අපි අද විග්‍රහ කරන්නෙම Taman දනුන්ද? මගේ අම්මේ අනුන් ගැනම නෙමෙයි විවේචනය කියන්නේ. අරයා මෙහෙම අරපෝ මෙහෙම වෙන්නද මේ සුවර තමයි ඉතින්. මගේ අම්මේ අනුන් ගැන තීරණ ගන්න ලෝකයක් මේ වගේ. එහෙනම් බුදුහාඳුරගේ අනුන් ගැන බලන්න තමන් ගැන බලන්නද? දැන් ඒක කිය කියත් අනුන් ගැන බලනවා. ඉතින් අර දැක්කද අර සක්කරවට්ටම හැටි අර වනවන අපි දන්නේ නැද්ද වාගේ හැටි? දැන් ඕ බලන්නකෝ ඔය ටික කොයි තරම් වැරදි තැනකද අපි හිටියේ කියලා බලන්න. දැන් ඉතින් අපට ඒ සක්කරවට්ටමත් ඕනේ නැහැ, මේ සක්කරවට්ටමත් ඕනේ නැහැ. දැන් මොකද කරන්නේ? ලෝකේ අසාරයි කියලා තේරුම් ගත්තට පස්සේ දැන් මොකද ඔබ මගෙන් අහන්නේ? අද මෙතන යම් කෙනෙකුට දැන් ඔය ලෝකේ අසාරයි කියලා අනිත්‍ය දුක් කරනත කියලා තේරුණානේ. එහෙනම් දැන් ඉන්න තැන ගැන මොකද ඔබගේ නිගමනය? මේ ඉන්නේ අපි ලෝකෙනේ. ලෝකේ ගැන ඔබගේ නිගමනය මොකද්ද? අසාරයි. දැන් මොකෝ කියන්නේ? hina වෙ ඉන්නවද? දැන් ඉන්න තැන අසාරයි. දැන් මොකෝ කියන්නේ? කමන්නේ නැහැ දැන් තා ටිකක් කියලා දවල්ට දානෙත් තරයි. මේ මොකෝ කියන්නේ ඉන්නතන අසාරයි දැන් නිකමනේ මන් දන්නේ ඔබනේ ගත්තේ. මම මතු කළා විතරයි. ලෝකේ අසාරයි. ඒ කියන්නේ ඉන්නේ කොහෙද දැන් මේ? ලෝකෙනේ ඉන්නේ. එන ඉන්නතන දැන් මොකක් කරලා තියෙන්නේ? දැන් මොකෝද මගෙන් අහන්න කිව්වේ මොකක් ප්‍රශ්නයක්? දැන් එහෙනම් අහන්න ඕන කඩිමුදියේ මගෙන් අහන්න මොකක්ද අහන්න ඕන? එහෙනම් සාරතන කියන්නේ මොකක්ද? එහෙනම් කොටිම සාරතන කොතේ ඕ ඒක තමයි සාරතනක් තමයි හොයන්නේ තාමත්. ඒකත් හරි එක ආතකට ඒ වුණාට ඕක අහන්න ඕනේ එහෙම නෙමෙයි අහන්න ඕනේ මොකද්ද? දෙයියනේ අපි ඉන්න තැන අසහන දැන් අපි මොකද්ද? ඕකේ පහර දැනුත් ඒත් අහන්නේ මොකද්ද? සාරතන හොයනවා. ඒ බලන දැන් බලනෝ මේක අසාරයි කියුවට දැන් බලන වෙන කොහේ හරි තරක් තියෙද කියලා. හරි හරි ඒකත් ඒක ගාන්ට ගැළපිලෙනවා හරි. තාමත් ඉන්නේ අදහසේම තමයි. හරි මේ ලෝකේනේ අසාර. එහෙනම් සාරතනත් කොහෙද තියෙනවද? ඒ කියන්නේ ලෝකයේ කියලා කොහොමද සියල්ලම නේද? තව කොහෙද තියෙන්නේ? ලෝකයේ කොහොම තව තැනක් කොහෙද ඉතුරු වෙනවද? දැන් පොඩ්ඩක් බලන්න මේ බුදුහාමුදුර ලෝකයේ අසාර නිසා ඇල්ලුවද අත්තරියද? උන්වහන්සේ ලෝකෙන් අත්තරි නොඇලී මිදී ගියා නේද? සියලුම පසේ බුදු පියාණන් වහන්සේලා ලෝකේ අත්තරි නොඇලී මිදී ගියා. සියලුම ආර්යතුන් වහන්සේලා ලෝකේ අත්තරි නොඇලී මිදී ගියා. නැවත ලෝකෙක ඉපදුනාද? එහෙනම් අපි මොකෝ කියන්නේ? අපට ඊට වඩා ප්‍රඥාව තියනවද මේක සාරතන අල්ලන්න? තියනවද? උන්වහන්සේලාත් අතාරපු ලෝකේ අපි මොනව කරනද මේ ඉන්නේ? අල්ලගෙන නෙවෙයිද? ඇයි ඊට වඩා ප්‍රඥාවන්තද අපි? කල්පනා කරලා බලන්න පොඩ්ඩ. ඔන්න ඔය තියරි එක නිසා තමයි මේ අත්තරියේ. මේ ලෝකේ සාරයි කියලා එකක් ගන්න මාත්‍රයක්වත් නැහැ. ඔක්කොම මායාවල් වලින් තියෙන ලෝකයක් මේක. මම ඔබට ඔක මායාව තව එහාට තමයි හොඳටම තේරෙන්නේ. තාම පොඩි මේකක් තියෙන්නේ. අනිත් එක දැන් මේ සැප දුක කියන එක මොකෙන්ද වහලා දෙන්නේ? සැපෙන් සැප නැමැති මායාවෙන්. ඒ කියන්නේ ඕනම ලෝකේ ලස්සන නිලියක් දැන් මෙතන ගෙනවත් මොකෝ කියන්නේ. ඔය ධර්ම සාකච්ඡා කරා අන් ලෝකේ නම් අනිත්‍ය දුක්ඛ නැත තමයි උනට මට පොඩ්ඩක් බලලා දෙන්න අර මේ කියලා මහා කරද දැන් මම මේක තිරයක් දානවා මෙතන තිරයක් දාලා මේ අපි තව දෙන්න තුනේ කවුල අර හැම ටික සියුම් හැම ටික ඔක්කොම ඇසිඩ් ටික හරි මං හරි අරගෙන කටත් බැඳලා පුච්චලත කෑ ගන්නවනේ පුච්චල ඉවරලා තිරය ආරිනවා මෙන්න අර ඔබ ඉල්ලුවන් ලස්සන නිලිය දැන් කාටද ඕන දැන් කවුද ගන්න මේ නිලියගේ කිලෝ ගාණක් බර අඩු වුණාද අංගමකුත් අඩු වුණාද නෑ අර හැම ටික විතරයි පිච්චුවේ. කවුරුත් දැන් ගන්නවද පැනලා දුවනද ඔක්කොම? ඇයි අරක රතු පාටට පේනෝ දැන්? දැන් ඇතුලේ සමහර ඒවා වග්ගඩු එහෙම වැඩ ගන්නව පේනෝ, බඩවැල් තියෙනව පේනෝ, අරෝ ටිකක් පේනෝ, ඕජස ගල්ලව පේනෝ දැන් ගන්නවද? මෙන්න අර ලස්සන නිලිය ඉන්දියාවේ කාට දෝනකව හේරම් බැලලා දුවන නොක දවල්ට කන්නේ නැතු වෙනම දැන් මොකෝ කියන්නේ? එහෙනම් කොහෙද ওই වඩනාකම තිබුණේ? කොහෙද තිබුණේ ওই රූපේ වඩනාකම කොහෙද තිබුණේ? හැමේ ඈ හැමේ තිබුණේ හැමනේ පිච්චුවේ ඔව් හිතේ දෙනවා කියන කතාව විතර ඇත්තක් තියෙනවා තමයි ඒක දෙයක්. ඒක ගැඹුරු කතාවක්. හැබැයි කොහෙද ඔය එහෙනම් අර මහා කුණු ගොඩක් මොකකින්ද වහලා තියෙන්නේ? ලස්සන හැමකින්. ඒකනේ ඒකින්ද සියලුම මේ එන්නේ මොකද්ද රූපාලාවන්‍ය පාඨමාලා මොකක් හදන්න දෙන්නේ? වව්ගඩුව හදන්නද එහෙම මොකක් හදන්නේ නැහැ නේද? සම හදන්න ඉන්නේ. පේනෝ නේද ලෝකේ යන හැටි දැන්. එහෙනම් මේ හැමේ තමයි සියලු වටිනාකමේ තියෙන්නේ. හැම ගැහුව දවසර ඔක්කොම ඉවරයි. ඒක නිසා තනි කර මේ මායාවකට බැඳිච්ච ලෝකයක නේද මේ ඉන්නේ. ඔය හැමත් ටික කලක් කරනකොට මොකක් වෙනවද? පැයිලා, වැහැරිලා, ඇකිලිලා මේ වෙලාව හනිකා හං කඩයක් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ අර කකුල් එහෙම බැලුවම ඉස්සර හොඳ ඔපේට තියෙනවා. පස්සේ බලනකොට හඩ මේ දරමිටි දෙකක් හං කඩකින් ඔතපුවා ඊළඟට. අවුරුදු 60 70 බලන්න මේක. දැන් එතකොට වයසක ගියාම කය බලලා මොකද්ද දැන් ගන්න තියෙන අදහස? අනේ ආච්චි පව් කිය කියන්නේ දැන් ඉන්නේ. ඕක ගන්න ඕන මොකද්ද? මේ ආච්චි මීට අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා කොහොම කයක් දරාගෙන හිටියා. ඔන්න සතර පෙරනිමිති කියන්නේ ඔන්න ඕක.